ඊළඟට දෙවැනි පියවර තමයි මානුෂීය ආකල්පයෙන් යුක්තව ගුණධම් වැඩි. ඒ කියන්නේ දැන් ඒ තැනත්තත් සත්තු මැරීමෙන් වළකිනවා. හැබැයි මට පව් සිද්ධ වෙනවා මට දුක් විඳින්න වෙනවා කියන අදහස විතරක් නෙමෙයි මං වගේම අන් සියලු සත්වයෝ මැරෙන්න අකමැති ජීවත් වෙන්න කැමති. ඒ නිසා මගේ ජීවිතය රැක ගන්නවා වගේම අන් අයගේ ජීවිතයත් රකින්නට ඕනෑ කියන මේ අදහස. එතන තියෙන්නේ මානුෂීය ආකල්පය. මොකද්ද මානුෂීය ආකල්පය කියන්නේ? මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත පිණිස මම සහාය වෙන්නට ඕන. එතකොට මේ මූලික ආකල්පේ වැඩෙන්න වැඩෙන්න දැන් අර මුලින් කියපු තැනත්තත් සත්තු මරන්න නැතු ඉන්නවා. හැබැයි ඔහුගේ පරමාර්ථය අනුන්සුවපත් කිරීම නෙමෙයි මට වෙන කරදරේ වළක්වා ගන්න. මේ දෙවැනි පුද්ගලයා සත්තු මැරීමෙන් වළකිනවා. හැබැයි ඒ තැනත්තා තමන්ට වෙන කරදරය වළක්වා ගන්න එක පමණක් නෙමේ අනුන්ට සිද්ධ වෙන කරදරයත් වළක්වන්නට අවංක සිතින් උත්සාහ කර. අන්න එතකොට ඒ තනත්තාගේ ප්‍රතිපදාව අරීට වඩා උසස් තැනකට ගිහින් ඊට වඩා හොඳ පරමාර්ථයක් ඊට වඩා පුළුල් පරමාර්ථයක් ඇතුවයි ඒ තනත්තා ඒ ප්‍රතිපදාව සම්පූර්ණ දැන් ඒ අදහසින් යුක්ත කෙනා අනුන්ට දන් දෙනවා අනුන්ට උදව් කරනවා මොකටද මට සසර සැප ලැබේවා මගේ කෙලෙස් දුරු වේවා කියලා හිතාගෙන විතරක් නෙමෙයි Tamanටත් යහපත වෙන බව දන්නවා හැබැයි මූලික අදහස වෙන්නේ අනුන්ට උදව් කරන්නේ මොකටද ඒ තනත්තාට යහපතක් කරන්න සතෙකුට කන්න දෙනවනම් ඒ කන්න දෙන්නේ ඒ සතාගේ කුසගිනි නිවන්නට ඒ වගේම මිනිස්සෙකුට උපකාරයක් කරනවා නම් ඒ තනත්තා සුවපත් කරන්න සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා සොයාගෙන ගිහින් දන් දෙනවා නම් මගේ පින වැඩි කරගන්න නෙමෙයි උන්වහන්සේලා හොඳින් සීලාදී ගුණධර්ම වඩන්නට කැප වෙන භික්ෂුන් වහන්සේලා ඒ නිසා අපටත් පුළුවන් හැටියට සහාය වෙන්නට ඕන දායක වෙන්නට ඕන උන්වහන්සේලාට සුවසේ ගුණධම් වඩන්න. උන්වහන්සේලා නිසා මේ සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් රැකෙනවා. ඒ නිසා එබඳු භික්ෂුන් වහන්සේලාට අපි උදව් කරන්නට ඕන මේ ශාසනය රැකගන්න. එහෙනම් පරමාර්ථය මොකද්ද? මගේ ගොඩ වැඩි කරගන්න එක නෙමෙයි ලෝකෙට වැඩි යහපතක් කරන්නටයි ඒ සොයාගෙන ගිහිල්ලා උපකාර කරනවා. එතකොට එතන කර්මය කර්මඵලය හැටියට මේ කරන දෙයින් Tamanට යහපත් විපාකයක් ලැබෙනවා කියන එක නොදන්නව නෙමෙයි. හැබැයි අපේක්ෂාව මූලිකත්වය වෙන්නේ ඒ මගේ ප්‍රතිලාභය ලැබීම නෙමෙයි අනුන්ට යහපතක් කිරීම. වෙනතොට මේක එක වගේ පෙනුනට පැහැදිලි කාරණා දෙකක්. අපි සරල උදාහරණයක් ගත්තොත් අපි හිතමු වෛද්‍යවරයෙක් Taman වෙත එන රෝගියා කෙරෙහි බොහොම කරුණා මෛත්‍රියෙන් මේ රෝගය සුවපත් කරන්නට කැප වෙනවා. කැප වුණාම ඒ වෛද්‍යවරයාට ඒ කරන කැපකිරීම නිසා යම්කිසි වේතනයක් මුදලක් ලැබෙනවා. ඒන් වෛද්‍යවරයා රැකෙනවා පවතිනවා. දැන් තව කෙනෙක් මේක දැකලා වෛද්‍ය වෘත්තියට ගියාම හොඳට හම්බ කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉගෙනගෙන වෛද්‍යවරයෙක් වෙනවා. දැන් ඒතනත්තත් රෝගීන් සුවපත් කරලා මුදල් ගන්නවා. නමුත් ඔහුගේ පරමාර්ථය රෝගියා සුව කිරීම නෙවෙයි කොහොම හරි වැඩේ කරලා කෑලි ගන්නට වැඩේ නිම කරලා තමන්ගේ මුදල වැඩි කරගන්න. අර මුලින් කියපු වෛද්‍යවරයා එහෙම කෑලි ගන්නට ගණන් හදලා නෙමෙයි ඒ කටයුත්ත කරන්නේ රෝගියා සුවපත් කිරීමේ කරුණාමයි. එතකොට මුලින් කියන ලද පුද්ගලයාත් රෝගීන්ට ප්‍රතිකාර කරලා මුදලක් ගන්නවා. දෙවනුවට කිව්ව පුද්ගලයාත් රෝගීන්ට ප්‍රතිකාර කරලා මුදලක් ගන්නවා. බාහිරව බැලුවාම දෙන්නම එක වගේ තමයි පේන්නේ. හැබැයි දෙදෙනා හාත්පසින් වෙනස් කුමක් මතද? මූලික චේතනාව, මනෝභාවය, දැක්ම මත. මුලින් කිව්ව වෛද්‍යවරයා කරුණා මෛත්‍රියෙන් සැබෑම වෛද්‍යවරයෙක් හැටියට ලෝකය සුවපත් කරන්නට කැප වෙනවා. ඒ කැපකිරීමට ලැබෙන ප්‍රතිලාභයෙන් තමන් සුවපත්ව ජීවත් වෙනවා. දෙවනුවට කිව්ව තැනැත්තාගේ මූලික පරමාර්ථම පරමාර්ථය වෙන්නෙම තමන් සැප විඳීමයි තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමයි ඒ සඳහා උපාය මාර්ගයක් හැටියට අනුන්ට බෙහෙත් ටිකක් දෙනවා එතකොට මේක පැහැදිලිව කාරණා දෙකක් එකක් වගේ පිටින් පෙන්වන අන්න ඒ වගේ තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය එතකොට ඒ වගේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කිව්වට ඔය කිව්වේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියම තමයි වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ ඒක හරියට කරන්න පුළුවන් නම් නිවන් දකින්නට උපකාර වෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. හරියට පුහුණු කළා. එහෙම සමහර වෘත්තීන් තියෙනවානේ වෘත්තීයමය වශයෙන්ම ಗುಣධම් වැඩෙනවා. ගුරු වෘත්තිය, වෛද්‍ය වෘත්තිය, හෙද වෘත්තිය ඒ වගේ සමහර වෘත්තීන් තියෙනවා. ඒ වෘත්තියම ලෝකේට මහා ශාන්තියක්. හරියට දැනගෙන කරනවා නම් තමන්ගේ සිතත් පහදවාගෙන කුසලුත් වඩවගෙන පාරමිතා සම්පාදනය කරගෙන ලෝකයත් සුරක්ෂිත කරමින් නිර්වාණගාමිනී මාර්ගයේ ඉදිරියට යන්නට උපකාර වෙනවා. හැබැයි ඒ වගේම තමයි ඒ බඳු වෘත්තීන් තුල ඉඳලා අර විදිහට තමන්ගේ සිත විනාශ කරගත්තොත් කෙලෙස් වලට වසඟ වුණොත් තමන් ගැන විතරක් බලන විදිහෙන් කටයුතු කරන්නට පෙළඹුණොත් ඒ බඳු වෘත්තියක් තුල සිද්ධ කරගන්න විනාශය පරිහානිය අනර්ථය මේ පමණයි කියලා කියන්න පුළුවන් තමයි. ඉතින් අද හැම භූමිකාවක් තුළම මේ අර්බුදය මතුවෙලා. අඩුතරමින් පැවිද්දාගේ මහානකම පිළිබඳව පවා මේ පටලැවිල්ල ඇතිවෙමින් පවතිනවා. Tamanගේ විමුක්තියත් අන් අය විමුක්ති මගට යොමු කිරීමත් කියන මූලික පරමාර්ථයෙන් බොහෝ ඈතට යමින් Tamanට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ධන ධාන්‍ය පිරිවර බලය ආධිපත්‍ය මේවා නතු කරගන්නට භික්ෂුව ක්‍රියා කරනකොට ඉතින් ඒ බඳු දෙයම තමයි සමාජයට වපුරන්නේ විවිධ ක්‍රමවල. එතකොට අන් අයත් අනර්ථයට තමනුත් අනර්ථයට. ඉතින් මහාන වෙලා හිටියට ඒ කරන හැම වැඩක්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් කියලා හඟින්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේ තමයි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් කරන කියන දේවල් ධර්මානුධර්ම ප්‍රතිපත්තියද නැතිද කියලා තීරණය වෙන්නේ තමන්ටත් අනර්ථයක් නොවි අනුන්ටත් අනර්ථයක් නොවි දෙපසටම යහපතක් සිදු කරන ආකාරයේ පැහැදිලි දැක්මක් ඇතුව කටයුතු කරනවා නම් ඒ බඳු වැඩපිළිවෙලක් තමයි නිවන් දකින්නට කෙලෙස් නසන්නට උපකාර වෙන ධර්මානුධර්ම ප්‍රතිපද. ඒතකොට දැන් අපි කතා කළේ දෙවන්නේ පීවර. මොකක්ද? මානුෂීය ආකල්ප දියුණු කරගෙන මානුෂීය චින්තනයකින් යුක්තව තමන්ගේ වගේම අනුන්ගේ යහපත වෙනුවෙන් කැප වෙනවා. තුන්වෙනි පියවර තමයි වඩාම වැදගත් වෙන්නේ ඍජුවම නිවන් මඟට උපකාර වෙන්නේ. ඒ කුමක්ද? ආධ්‍යාත්මික දැක්මක් අවදි කරගෙන කටයුතු කිරීම. මොකක්ද ආධ්‍යාත්මික දැක්ම කියන්නේ? ප්‍රඥාව අවදි කරමින් මේ ලෝක ධර්මයන් සම්මුති වශයෙන් මෙතෙක් දැකපු දැක්ම වෙනුවට පරමාර්ථමය වශයෙන් ලෝකයේ දකිමින් ප්‍රතිපත්ති මාර්ගයට නැඹුරු වෙයි. පරමාර්ථමය වශයෙන් දකිනවා කියන්නේ දැන් අපි බොහෝ කොට කටයුතු කරන්නේ සත්වයේක්ය පුද්ගලයේක්ය ආත්මයක්ය මමය කියන මේ මූලික දෘෂ්ටිවල එල්බගෙන ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමයි අපට පටු සක්කාය දිට්ඨියෙන් සිත නිදහස් කරගෙන සක්කාය දිට්ඨියේ මූලය සම්පූර්ණයෙන් අහෝසි කරන්න පුළුවන් වෙන්නේ සෝවාන් මාර්ගඥානෙ